ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොළොන්නරුව සලස්මස්ථානාධිපති ශාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජනීය වෙනරුවේ උපාලි මහා ස්වාමීන් වහන්සේ සභාවකී දර්බස් ශ්‍රමණේ පිටාතුර පන්සල් සමාදන් සඳහා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 बुद्धं शरणं गच्छामि शरणं गच्छामि शरणं गच्छामि शरणं गच्छामि සංඝං සරණං ගච්ඡාමි සංඝං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝ සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි අභිනදනා විරමණී සික්ඛාපදං සමාදියාමි ගාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සවදා විරමණී සික්ඛාපදං සමාදියාමි විරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයම් වදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බදවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බදවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පටිසංකායෝ නිසෝ චීවරම් පටිසේවාමි යාව දේවසේ තස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං වාසනාවන්ත පින්වත්නි අද උතුම් පුරපසළොස්වක පොහොව දවසේ ඓතිහාසික මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පවත්වන මෙම ධර්ම දේශනාව සඳහා විශේෂයෙන් අපි අරමුණු කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරු මල්ලතු විහාර පාර්ශ්වයේ මාතලේ ප්‍රධාන සංඝ නායක දුරේ දරන මහලකොටුවේ විමල ධම්ම හාමුදුරන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත්ව 50 වසරක් පිරීම නිමිත්තෙන් මා අදහස් කරනවා භික්ෂූන් වහන්සේ භික්ෂූන් වහන්සේ දරණ මේ උතුම් චීවරය පිළිබඳව අරමුණු කරගෙන පින්වත් ඔබට ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා ඊට පෙර ආත්ම මේ විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේ ධර්මශාලාවේ බණ ඇසීමට සූදානම් සිටින අවස්ථාවේ ඔබ මා මේ කියන කාරණයට අවධානය යොමු කරගෙන ඔබට ලැබුණු මේ සංසාර ගමනේ උතුම් මනුස්සත්වයේ නිසත් බව විශේෂයෙන් අර්ථවත් කරගන්නා ලෙස කරුණාවෙන් සිහිපත් කරන්න කැමැතියි. විහාරස්ථානෙට පැමිණ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමේදී විශේෂ නැත්නම් අපේ පන්සලේ සිටින හාමුදුරුවෝ දායකයෝ සියලු දෙනාටම අමතන්නේ කතා කරන්නේ පින්වත්නි කියලා. පින්වත්නි කියන වචනයත් එක්කම තවත් වචනයක් එකතු කරනවා ඒ තමයි වාසනාවන්ත පින්වත්. හැමදාම කියන හැමදාම ඇහෙන මේ වචනය පිළිබඳව ඔබ හොඳින් සිතා බැලිය යුතුයි. ඇයි අපට අපේ හාමුදුරුවෝ නිතරම වාසනාවන්ත පින්වත්නි කියලා කියන්නේ. අපි මුලින්ම මේ පින්වත්නි පින්වත කියන වචනය ගැන බලමු. මේ විදිහට හාමුදුරුවෝ කතා කරනකොට බැලුවම පෞකාරයෝ නැති බවයි පේන්නේ. ඇත්ත පින්වතුනි මේ ලෝකේ ඉපදුනාට පස්සේ තමයි මිනිස්සු පින් හෝ පව් කරන්නේ. උපතින්ම ඔබ පින්වන්තයි. මිනිසෙක් වශයෙන් ලොව ඉපදීම ලොකු පින්කමක්. මිනිස්සු ඉපදුනාට පස්සේ මිනිස්සු තිරිසන් සතුන්ෙන් හැසිරෙන්නට පුළුවන්. പ്രേත ආත්මයක ඉපදුනාසේ ඔබ හැසිරෙන්නට පුළුවන්. මනුෂ්‍ය තිරිසන්නු, මනුෂ්‍ය പ്രേත වශයෙන් සමහර වෙලාවට කටයුතු කරන අවස්ථා නැතුවා නොවේ. එහෙත් ඔබ හොඳින් අදහස් කරගන්න ඕන, කල්පනා කරන්න ඕන අපට මේ ලැබුණු මිනිසත්කම නිසා තමයි අපේ හාමුදුරුව අපට පින්වත්නි කියලා කතා කරන්නේ. දැන් මේ වෙලාවේදී ඒ නිසා තව වචනයක් අපි මේකට එකතු කරනවා වාසනාවන්ත පින්වත්නි. ඇයි ඔබට මේ වාසනාවන්ත කියන වචනයෙන් අමතන්නේ? ඔබ මේ වාසනාවන්ත භාවය ලබාගත්තේ මෙන්න මේ අවස්ථාවේ ඔබ ඉපදුණු නිසා. බුදුවරයෙක් ලොව පහළවන්නේ කලාතුරකින්. කියනවා බුද්ධෝත්පාද කාලයේ කියලා. ඔබ ඉපදුනේ බුද්ධෝත්පාද කාලයකයි. ඒ වගේම මේ දේශනා කරන ධර්මයේ ඔබට කලාතුරකින් නැත්තම් මේ දුර්ලභ අවස්ථාවක තමයි අහන්න ලැබෙන්නේ. මේ අවස්ථාව වාසනාවන්ත අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. ඔබ අඳ ගොළු බිහිරිව ඉපදුනා නම් ඇතැම් විට මේ වගේ පින්දාම් කරගන්න අවස්ථාව නැති වෙන්නට පුළුවන්. එබඳු අවස්ථාවලින් නිදි හොඳට කතා කරන්න පුළුවන් ඇහැ පේන කන් ඇහෙන මට්ටමින් ඔබ ඒ මනුස්ස ආත්මය ලබල තිබෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේදී ඒ කාරණා එක්ක කල්පනා කරන්න ඕන. එහෙමනම් අපි මොනතරම් වාසනාවන්ත කාලයකදී ඉපදී සිටින්නේ කියලා. මිනිහෙක් කියලා අපිට කතා කරන්නේ ඇයි? උසස් මනසක් තිබෙන නිසා තමයි මිනිසයා කියලා කියන්නේ. මේ මනුෂ්‍ය ආත්ම භාවයේ හිත ඉහළම මට්ටමට දියුණු කරපු උත්මයාට තමයි අපි බුදුහාමුදුරුව කියලා කියන්නේ. දෙවි දෙවියන් අතර ඉන්න නායකයා ශක්‍ර දේවේන්ද්‍රයා පවා මිනිසාට වඳිනවා. ඒ වඳින්නේ පින් කරන මිනිසුන්ටයි. "යේ ගහට්ටා පුඤ්‍ය කරා" සක්‍ර දේවේන්ද්‍රයා වඳින්නේ සිල් රකින මිනිසාටයි. පුණ්‍ය කරා ශීලවන්තෝ උපාසක. එනිසා දෙවියන්ගේ නායකයා වූ සක්දේවිඳු පවා මිනිසයාට වන්දනා කිරීමෙන් මේ මනුෂ්‍ය ආත්මභාවයේ කොතරම් වටිනවද කියලා ඔබ කල්පනා කළ යුතුයි. දෙවියෙක් කියලා ඉපදුනාත් ඒ දිව්‍ය ආත්මයෙන් චුත වෙන විට, නිදන විට අනිත් දෙවියෝ ඒ දෙවියන් ළඟට රැස්ස මතක් කරන්නේ කුමක්ද? ඔබ මේ දිව්‍ය ලෝකෙන් යුතවි ගොස් සුගතියේ උපදින්න කියලයි. පින්වත්නි එතනදී දෙවියෝ සුගතිය කියලා හඳුන්වන්නේ වෙනත් දිව්‍ය ලෝකයක් නොවේ මේ අප ඉපදී සිටින මනුෂ්‍ය ලෝකයේද. එතකොට මේක දෙවියන්ට පෙනෙන්නේ දෙවියන් මේ හඳුන්වන්නේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයක් වශයෙන්. අපි ඒ නිසා ඊ타ත්ම ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ අපි පින්වන්තයි අපි වාසනාවන්තයි කියන එක. මම මේ වෙලාවේදී ওই කාරණය විශේෂ සිහිපත් කොට වෙලාවේ හැටියට ඊළඟට මා මාතෘකා කළ ධර්ම පාඩයක් එක්ක ඔබට මේ අනුශාසනාව සිහිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ පන්සලේ නායක හාමුදුරුවෝ මේ පන්සලට පැමිණ පැවිදි ජීවිතයට ඇතුළත්ව 50 වසරක් පිරෙන අවස්ථාව. උන්වහන්සේ මේ සිවුරට ඇතුළත් වුණේ මීට වසර 50කට පෙර. අපි මහාන වෙන දවසේ හැම මහාන වෙන දරුවෙක්ම මහාන කරන අවස්ථාවේදී ඒ මහානකම ඊීමේ ප්‍රකාශනයක් තිබෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමන් බන්තේ අනුකම්පං උපාදාය. ස්වාමී මේ ජීවරය අරගෙන මම පැවිදි කරන්න. ඇයි මේ සසර දුකෙන් ඈතරව උතුම් නිවන ලබා ගැනීම සඳහා. මහාන කරන ලොකු හාමුදුරුවෝ මේ කුලදරුවාගේ පැවිද්ද සඳහා සිවුරුපටිය හරේ බඳින වෙලාවේදී ඒ කුඩා දරුවාට පැවිදි වෙන්න තැනැත්තාට මතක් කරගන්නට කියලා මෙන්න මේ පාඨය සිහිපත් කරනවා. මා මුලින් මාතෘකා කළේ මේ ධර්ම පාඨය. පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංශ මකස වාචා තප පිරිස තප සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්චා ධනත්තං දැන් මේ වෙලාවේදී මේ කුමක් ගැනද මතක් කරගන්නට කිව්වේ ගිහි වස්ත්‍ර ඉවත්කොට පොරවා ගන්නා වූ චීවරයේ පිළිබඳව ගැඹුරු දර්ශනයයි ඒ මතක් කරගන්නට කිව්වේ අද වස් අවසාන වන දිනේ කටින පින්කම් ආරම්භ වන දවස මේ රටේ නෙවෙයි කොයි රටේත් බෞද්ධයෝ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ කටින චීවරය පිළිබඳවයි. භික්ෂුන් වහන්සේලාගේ ඇඳුම පිළිබඳවයි. ඔබට ගිහියන් වශයෙන් ඔබටත් ඇඳුමක් තිබෙනවා. පැවිදි වූ අපට උතුම් මේ බුද්ධ චීවරය අරියත් ධනිය අපට හිමිව තිබෙන්නේ. පින්වත්නි මේ චීවරය පිළිබඳව කතා කරගන්න කතා කරන්න හොඳම කාලය. හොඳම දවසේ මොකද අපේ පින්වතුන් අදපටන් මාසයක් පුරාවට මේ කටින චීවරය වෙනුවෙන් පුදුම විදිහේ උනන්දුවක් ඕනෑකමක් සහභාගීත්වයක් පරිත්‍යාග ශීලීත්වයක් දක්වන නිසා. ඔය දක්වන උනන්දුව වගේම මේ සිවුරේ අන්තර්ගත සිවුරේ තිබෙන දර්ශනය සිවුරේ පරිහරණය සිවුරේ තිබෙන වටිනාකම මේ කරගෙනම ඒ සඳහා අපකප වෙනවා නම් තමයි ඊටමත් වටින්නේ. මා ඒ නිසා කැමැති ඔබට මේ වෙලාවේදී මා මාත්‍රිකා කරපු මේ ධර්ම පාඩයට මූලික අවධානය යොමු කරන්නට. සිවුර. ජීවරය කියන මේ වස්ත්‍රය බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේට මතක් කරනවා මේ චීවරය දරන්නේ කුමන අරමුණක්ද සඳහා කියන එක ඔබ නිතරම මෙනෙහි කළ යුතුයි. ප්‍රතිවේක්ෂාව කියන්නේ ඒකයි. දීපින්වතුන් වශයෙන් ඔබ සමාජලාට ඇඳුමක් අඳින වෙලාවේදී මා මේ ඇඳුම අඳින්නේ මේ මේ අදහස් ඇතිවයි කියන එක නිතර මෙනෙහි කිරීමත් නැතිවන්නට පුළුවන්. ඒ නිසා තමයි විවිධ ඇඳුම් පැළඳුම් විවිධ වර්ණ තෝරාගෙන ඒ වගේම හැඩ වැඩ වෙන්නට දීපින්තුන් මේ අඳුම පාවිච්චි කරන්න. හත් පසින්ම භික්ෂුවගේ ආකල්පයට වඩා වෙනස් මේ චීවර පරිහරණයක් එක්ක. භික්ෂුන් වහන්සේ මතක් කරගත යුතු මේ චීවර මම පොරවන්නේ කුමක් සඳහාද? සීතලෙන් උෂ්ණයෙන් ඇඟ ආරක්ෂා කර ගැනීමටයි. මැසි මදුරුවන්ගෙන් වන පීඩා වලින් ශරීරය ආරක්ෂා කර ගැනීමටයි ශරීරයේ වසාගත යුතු දේව ධර්මයන්ට හිලියට ඒවා ආරක්ෂා කර ගැනීම සඳහායි දවට උදාර සංකල්පයක් ඇතුව තමයි භික්ෂුව මේ චීවරය පුරවන්නේ සිවුර පරිහරණය කරන්නේ. අපි මතක් කරන්න කැමතියි අපේ පින්වතුන්ට මේ සිවුරේ නිසා හොඳ ඉගැන්වීමක් ගැඹුරු දර්ශනයක් ඒ වගේම මෙහි සරල භාවයක් තිබෙන බව බොහෝ දෙනා මේවා ඊතරම් ගැඹුරින් කල්පනා කරන්නේ නැති නිසායි අපි මේ කීපත් කරන්නේ පින්වත්නි මේ සිවුර සකස් වෙන පිළිවෙල ඒ වගේම මේ සිවුරට වස්ත්‍ර සොයා ගන්නා පිළිවෙල ඒ වගේම මේ සිවුර පොරවන ආකාරය පිළිබඳව ඔබ කල්පනා කරන එක වටිනවා මුලින්ම අපි බලමු මේ සිවුර සකස් වුණේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ එදා රජමාලිගාවෙන් පැවිද්ද සඳහා පිටත්ව යන දවසේ ගිහිගේ අත්තර ගිය දවසේ අභිනිෂ්ක්‍රමය කළ අවස්ථාවේදී සිවුරු පූජා කළ බව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. පස්සක තවුසන් හමුවේදී බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කොට මහණෙනි කියා අමතකන අමතන අවස්ථාවේ සමහර වෙලාවට මේ අපි පොරවාගෙන ඉන්න විදියට සිවුරු තිබෙන්නට නැතුව ඇති. මොකද බුදුරජාණන් වහන්සේ පසු කාලයේදී ආනන්ද හාමුදුරන් වහන්සේට මතක් කරනවා ආනන්ද අපේ චීවරයත් මේ මගද ශේස්ත්‍රයේ විදියට මේ මගද කියන ප්‍රදේශයේ තිබෙන වෙල්ලෑයක් විදියට කුඹුර විදියට සකස් වුණා නම් හොඳයි කියලා. හතර සැඩේට තිබෙනවා ඒ වගේම නියරවල් තිබෙනවා කුඹුරක් වුණාම මේ පින්වතුන් දන්නවා සිවුරක් මහන විට කෑලි කපර නැවත එකතු කරනවා කුඹුරක ආකාරය තමයි සිවුරේ දකින්නට ලැබෙන්නේ එනිසා සිවුරේ සැකසුම කෑලි කපල නැවත කෑලි එකතු කරනවා කෑලි වලට කටුවත් වස්ත්‍රයක් එහි වටිනාකම අඩු වෙනවා වටිනාකම අඩු කරන්නට තමයි පින්වත්තුනි සිවුර කෑලි වලට කපල නැවත එකතු කරන්නේ. ගිහියන්ට නම් මේ ඇඳුම් Tamange ඇඳුම් වටිනවා. මොකද ඒවා ඒ තරම් කෑලි වලට කපල නෙවෙයි නැවත එකතු කරන්නේ. වික්ෂුන් වහන්සේ දරන චීවරේ කෑලි වලට කපල නැවත එකතු කරනවා. දැන් නම් ඒ විදිහට ලොකු වස්ත්‍රයක් ගෙනත් කෑලි වලට කපල එකතු කරත් අපි බලන්නට ඕනේ ඉදා බුදුන් දවසේ කොහොමද භික්ෂුන් වහන්සේලා සිවුරු කෑලි හොයාගත්තේ කියන එක. සිවුරු කෑලි හොයාගත්තේ පින්වතුනි සොහොනෙන්. මිනී ඔතල දාපු සොහොනෙන් තමයි භික්ෂුන් වහන්සේලා ඒ රෙදි කෑලි හොයාගත්තේ. අලුත් වස්ත්‍ර මිනිහක් කොටන්නේ පරණ රෙදි වලින් නෙවෙයි හොඳ අලුත් වස්ත්‍රයකින් සුදු රෙද්දකින්. පිරිසිදු වස්ත්‍රයක්. සොහොනට මිනිහවතල දැම්මට පස්සේ අය අයිතිකාරයෝ නැහැ. ඉල්ලන්න එන්නේ නැහැ ගැටලුවක් නැහැ ගත්තට. ඒ නිසා භික්ෂුන් වහන්සේ සෝනට ගිහින් අර මිනියොතපු රෙදි කෑලි අරගෙන දියපාරකින් හොඳට හොදලා ගන්නවා සිවුරු සකස් කරගන්න. සෝහණෙන්ම නෙවෙයි සිවුර සකස් කරගන්න රෙදි කෑලි එකතු කරගත්තේ. තවත් තැන් තිබුණා. බුද්ධ දේශනාව අනුව ස්ථාන 21කින් ඒ වගේ සිවුරු කෑලි එකතු කර ගන්නට අවසරය තිබෙනවා භික්ෂුන් වහන්සේලාට. අපි කීප පොලක් මතක් කර බලමු. සමහර අය ගින්නෙන් පිරිස්සුණු රෙද්දක් ඒක නැවත පරිහරණයට ගන්නේ නැහැ අසුබයි කියලා. ඒ ගිහියෝ පිච්චුණු රෙදි ඉවත් කරලා විසිකලොත් භික්ෂුන් වහන්සේ ඒ කෑලි එකතු කරලා ගන්නවා. සිවුරක් මසා ගැනීමට. මේ කෑවොත් හරකෙක් කෑවොත් මීයෙක් කෑවොත් ඒ වස්තර සාමාන්‍ය ගිහි සමාජයේ නැවත ප්‍රයෝජනෙට ගන්නේ අසුබයි කියලා. වික්ෂුන් වහන්සේලා එබඳු වස්තර ජීවරය සකස් කර ගැනීමට ගන්න. සමහර මිනිස්සු ඒ කාලේ හිතාමතාම ගෙවල් වලින් දොර ජනෙල් වලින් එළියට විසි කරනවා රෙදි කෑලි වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ගණිත්වා කියලා. එබඳු වස්ත්‍රයක් ගැනීමටත් අවසර තිබෙනවා සිවුරක් සකස් කර ගැනීමට. ඒ වගේම හුලඟට සමහර වෙලාවට හුලඟේ සමහර වෙලාවට ආපු රෙදි කෑලි භික්ෂුන් වහන්සේලාට හම් වෙනවා. මුහුදේ ගසාගෙන ආපු රෙදි කෑලි හම් වෙනවා. ඡඩ පහලකට ගසාගෙන ආපු සිවුරු රෙදි කෑලි හම් වෙනවා. මහා මද සමහර වෙලාවට මිනිස්සු අතින් වැටුණු රෙදි කෑලි තිබෙන්නට පුළුවන්. අන්න ඒවා සිවුරක් මසා ගැනීමට ගැනීමේ අවසරය තිබෙනවා. ඒ වගේම මිනිස්සු පරිහරණය කළ කසලගොඩට විසි කරන රෙදි කෑලි තිබුණා. ඒවාත් එකතු කරලා සිවුරක් සකස් කර ගැනීමට භික්ෂූන්ට අයිතිය තිබුණා. දැන් කල්පනා කරලා බලන්නකෝ අද නම් සාක්කුවකට ගිහින් හොඳ වස්ත්‍රයක් වර්ණ යෙදූ කහපාට වස්ත්‍රයක් ගෙනත් මෙන්න කටන සිවුරට හාමුදුරනේ අපේ ගෙනාව මේ වස්ත්‍රය කියලා. නමුත් එදා බුදුන් වහන්සේ දවස භික්ෂුන් වහන්සේලා සිවුරු සකස් කර ගැනීමට අද වගේ කඩසාප්පු වලින් නොවේ වස්ත්‍ර ගත්තේ මාදම් මතක් කරපු ආකාරයේ කුණු ගොඩකින් සොහනකින් වේයම් මීයන් කාපු ඉතුරු වුණු රෙදි කෑලි තමයි මේ ජීවිතයට යොදාගත්තේ. ඉබඳු කුණු කසල ගොඩින් ගත්තත් මේ ජීවරය මොනතරම් වටිනවද? බුද්ධ ජීවරය, බුදුආමරෝ දරපු ජීවරය. අරිහත් ධජය රහතන් වහන්සේලා පරිහරණය කරපු පොරවපු සිවුර. අද පන්සල් වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා දරන සිවුර. මේ චීවරය දරාගත්තම මොනතරම් චිත්තාකර්ෂණීයද? මොනතරම් දර්ශනීයත්වයක් තිබෙනවද? ආම්බුරු 50ක් 100ක් වඩිනකොට මහමඟ අපේ මිනිස්සු අත් දෙක එකතු කරලා සාදු සාදු කියලා කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ කියලා වඳින්නේ අනුත්තරම් පුණ්‍යක් එක්කන් ලෝකසිර අපේ පින්කිත කියලා හඳුන්වන්නේ මෙන්න මේ චීවරය දරාගත්තට පස්සේ. ඒ නිසා මේ සිවුරේ තිබෙන්නේ වටිනාකම අඩු කරලයි. අපි ඒ නිසා ඔබත් මේ ධර්මයේ තුලින් සරල භාවය ගැන හිතන්නට ඇඳුම් පැළඳුම් පිළිබඳව ඔය විදිහේ දර්ශනයක් තුළ ඉඳගෙන අඳින්න පළඳින්නට ඔබත් බෞද්ධෙක් වශයෙන් සකස් වීම තමයි වටින්නේ. වෙලාවේ හැටියට මා කැමැති මේ සිවුර පොරවන ආකාරය පිළිබඳව මතක් කරන්න. දීපින්වතුන් නම් ඇඳුමක් අඳින්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. කාන්තා පක්ෂයට ඊටත් වඩා වෙලාවක් ගත වෙනවා. අපේ හාමුදුරන්ට සිවුරක් පොරවා ගන්න විනාඩියක් දෙකක්වත් යන්නේ නැහැ. බලන්නකො තිබෙන පහසු අපි දන්නවා ගී පින්වතුන්ගේ ඇඳුම් රැඳවීම සඳහා කටු ආදිය පාවිච්චි කරන්න උන් කටු අවශ්‍ය වෙනවා. රටු 15ක් 20ක් විතර දාලා තමයි ඔය ඇඳුම රඳවාගෙන සිටින්නේ. අපේ හාමුදුරුවන්ගේ සිවුර පෙරවීම සඳහා එහෙම අවශ්‍යතාවයක් නෑ. සමහර ගේ පින්නතුන්ගේ ඇඳුම් ඇඳ මේවා කඩා වැටෙනවා. ඇඟටම හිර වෙලා තිබෙන්නේ. මේ සිවුරේ තිබෙන වටිනාකම පෙරවුවට පස්සේ කඩා වැටෙන්නේ නෑ. ඇඟට හිර වෙලා තිබෙන්නේ නැහැ. ඒකනේ එක බණ කතාවක සඳහන් වෙනවා හාමුදුරු නමක් සූඩ පොරවාර ඉන්නවා දැකලා ඒ දර්ශනේ දැකපු කෙනෙක් Tamanගේ ගුරුවරයාට කියනවා මේ සූඩ පොරවපු ආකාරය කොහමද? වඩා උස්සුයේද නොවේ. වඩා පහත් වූයේද නොවේ. ඇඟට ඇලුනේද නොවේ. ඇඟෙන් විසුරුනේද නොවේ. බලන්නක පින්වතුනි හාමුදුරු සූඩ පොරවන ආකාරය ඇඟට හිර වෙන්නටම මේක පොරවන්නේ. ඒ වගේම ඇඟෙන් විහිදෙන්න පොරවන්නේ නැහැ. බිම ඇදී යන්නට පොරවන්නෙත් නෑ. ධනෙන් උඩට පොරවන්නෙත් නෑ. එතකොට මේ සූර්ය පොරවීමේ තිබෙනවා දර්ශනය. අපි ඒ නිසා පහදින්නට ඕන බුදුන් වදාළ පරිදි අදට අපේ හාමුදුරුවෝ මේ සූර්ය පොරවන පෙරවීම මොනතරම් දර්ශනයක්ද සිත පහදවන දැකුමක්ද කියන ඔබ කල්පනා කළ බැලිය යුතුයි. ඊළඟට මා මතක් කරන්න කැමති මේ සූර්ය පරිහරණය කරන පිළිවෙල. මේ සිවුර කාලයක් පොරවල ඉවත දමන්නේ නැහැ. ඒ සිවුරේ ඉරුණට පස්සේ නැවත ඒ සිවුරු කෑලි වලින් කාමරන් වහන්සේ සැතපෙන කාමරයේ ඇඳට මෙට්ටයක් වශයෙන් හෝ කොට්ට උර වශයෙන් හෝ සිවුරු කෑලි පාවිච්චි කළ යුතුයි. ඒකයි බුද්ධ නියමය. එසේ පාවිච්චි කළ දිලාපත් තුනත් ඒ සිවුරු කැලි ඉවත් කරන්න තමන් සැතපෙන තැන බිම සැතපෙන ඇඳ ළඟ පාපිස්සකට පාවිච්චි කරන්නට උනේ. ඊට පස්සේ මේ සිවුරු කෑලි ඉවත් කරන්න ඒවා භික්ෂුන් වහන්සේලා ඒ කාලේ මාස 3කට වගේ සීමා වුණු කුංචි කුටියක් හදාගත්තේ මැටි වලට මිශ්‍ර කරලා අවසානයේදී සිවුරෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට බුදුන් වහන්සේ උගන්වලා තිබෙනවා. ඒ නිසා ඔබ වගේ ඔබේ ඇඳුම් සමහරලාට කීප වාරයක් කන්දලට තව කෙනෙකුට දෙන්න පුළුවන් ඉවත දමන්නට පුළුවන්. බුද්ධ චීවරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට බුදුහාමුදුරුව අපට උගන්වලා තිබෙනවා. මේ සිවුරේ තිබෙන වටිනාකම තමයි යල් පැන ගිය එකක් නොවන කාරණේ. අපේ පින්වතුන් මේ අවුරුදු 2500 තුල ඇඳපු ඇඳුම් වල විලාසිතා කොයිතරම් වෙනස් වෙලා තිබෙනවද? මීට අවුරුදු 30 40කට පෙර ඇඳපු ඇඳුම් දාල ඒ ඇඳුම් විලාසිතා දාලාඳින්නේ නැහැ. මීට අවුරුදු 100කට පෙර මේ රටේ ඇඳුම් ඇඳපු ආකාරයටද අද අඳින්නේ නැහැ. නමුත් පින්වතුනි මීට අවුරුදු 2500කට පෙර බුදුරජාණන් වහන්සේ අනුමත කළ ආකාරයට තමයි අදට සිවුර සකස් වෙන්නේ. කවදාකවත් මේක යල්පැන ගිය රටාවක් කියලා ඉවත් කරන්න. ඒ වගේම මේ සිවුර <clears throat> අනුකරණය කරන්න බෑ කාටවත්. දැන් ඔබේ ඇඳුම් සමහරලාට තව කෙනෙක් බලාගෙන මහ ගන්න පුළුවන්. ඒ විදිහේ යඩතල එකතු කරන්න පුළුවන්. බුද්ධ චීවරය කිසි කෙනෙකුට උපයෝගී කරගෙන වෙනත් නිර්මාණයක් කරන්නට බෑ. මේකේ විශේෂත්වය මේ සිවුර පොරවාගෙන තල්පතට වඩින්න පුළුවන්. ඒ සිවුර නැඳගෙන ඒ විදිහටම රජමැදුරට යන්නටත් පුළුවන්. තල්පතටත් රජමැදුරටත් එක හා සමාන වටිනාකමක් තිබෙන්නේ බුද්ධ ජීවිතේ. මොන දේශගුණයකට මේක ගැලපෙනවද? සීතල වුණත් උෂ්ණ වුණත් මේ සිවුර පින්වතුනි අමුතුවෙන් අය වෙනස් කරන්න අවශ්‍ය නැහැ දේශගුණය වෙනස් වුණා කියන්නේ. අපි එතකොට කල්පනා කරන්නට ඕන මේ උතුම් චීවරය අපි මොනතරම් ගැඹුරු දර්ශනයක් තිබෙනවද කියලා. අපේ හාමුදුරුන්ට මේ පොරවා ගත්තට පස්සේ දායකයන්ට පින් කෙතක් වෙනවා. අනුත්තරම් පුණ්‍යක් එක්කන් ලෝකස්ස මේ පින් කරන පින්වතුන් මේ පන්සලට පැමිණ සිටින්නේ. මේ පින්වතුන්ගේ පින මහත්ඵල මහානිසංස වන්නේ භික්ෂුන් වහන්සේ නිසා. දානයක් දීමට යොදාගන්නේ භික්ෂුන් වහන්සේලා. දුගී මගේ යාචකයන්ට දුන්නත් පින් සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා පින්කත වූ භික්ෂුන් වහන්සේලාට දන් දීමෙන් වඩා පින් සිද්ධ වෙනවා. අද පොය බුදුරජාණන් වහන්සේ දෙව්ලොවෙන් සංකස්ස පුරයට වැඩපු දවසේ බුදුන් වහන්සේ දෙව්ලොව වැඩම කර සිටි අවස්ථාවේදී අංකුරසා ඉන්දක කියන දෙවිවරු දෙන්නත් බුදුන් ළඟම වාඩි වුණා. මහේසාක්‍ය දෙවිවරු එන විට අංකුර කියන දෙවියන්ට බුදුන් ළඟ ඉන්නට බැරුව ගියා ඈතට යන්න සිද්ධ වුණා. මොකද මහේසාක්‍ය දෙවියෝ එනකොට අල්පේසාක්‍ය දෙවියන්ට ඉවත් වෙන්න සිදු වෙනවා. හැබැයි ඉන්දක කියන දෙවියෝ එතනම වාඩි වෙලා හිටියා. ඇයි කෙනෙකුට පමණක් එහෙම ඉවත් වන්න සිදු වෙන්නේ? මේ දෙන්නම පෙර ආත්මවල දන් දුන්න අය. අංකුර කියන දෙවියෝ දන් දුන්නේ දුගී මඟී යාචකයන්ට. ඉන්දක කියන දෙවියෝ දන් දුන්නේ සරියෝ අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දෙකම දාණය දුගී මගේ යාචකයන්ට දන් දීමෙන් පින් සිද්ධ වෙනවා නමුත් ඊට වඩා පින් සිද්ධ වෙන්නේ අනුත්තරම් පුණ්‍යකේතම් පින්කේත වූ හාමුදුරන්ට දන් දීමෙන් එනිසා තමයි දෙව්ලොවදී ඉන්දක දෙවියන්ට බුදුන් ළඟ වැඩ සිටීමේ අවස්ථාව ලැබුණේ අංකුර දෙවියන්ට එතනින් ඉවත් වීමට සිදු වුණේ දෙව්ලොව ගියත් පින්දාන් කරපු අයට විශේෂත්වයක් ලැබෙනවා. මා මතක් කරන්න කැමති ඒ නිසා <clears throat> භික්ෂූන් වහන්සේ ඔබට පින් කෙතක්. රතන සූත්‍රයේදී ඒ දක්ඛිනේයා සුගතස්ස ශාවක ඒතේසු දින්නානි මහප්පලානි වශයෙන් හඳුන්වන්නේ. දානයට සුදුසු වන්නේ භික්ෂූන් වහන්සේ. හුඟක් පින් සිදු වන්නේ භික්ෂූන් වහන්සේලාට දන් දීමෙන් පින්වතුනි. අපි සිවුර ගැන කතා කරන නිසා මා කැමැති පිරිත් පොතේ තිබෙනවා සූත්‍රයක් දසධම්ම සූත්‍රය. මේ දසධම්ම කියන සූත්‍රයේ බුදුහාමුදුරුව අපට මතක් කරන්නේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි කරුණු 10ක් නිතර මෙනෙහි කළ යුතුයි. පළවෙනි කාරණය මොකද්ද? වේවන්න යම් මේ අජූපගතෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිතබ්බං. මහණෙනි ඔබ මතක් කරගන්නට ඕන ඔබ විවරණ වුණ කෙනෙක්. ගියන්ට වඩා වෙනස් වුණ කෙනෙක්. ඔබේ ශූර ගිහියන්ගේ ඇඳුමට වඩා වෙනස් වූ දෙයක්. ඒක දැන් මේ කියපු අනුශාසනය තුලින් ඔබට මනාව වැටෙන්නට ඇති කියලා මා හිතනවා. එනිසා නිතරම මේ ශූරයින් පාඩමක් ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරනවා. ගිහි ඇඳුම ඉවත්කොට ශූරක් දරාගත්තේ වෙනස වෙනස් වීම අවබෝධ කරගන්නටයි. මේ ශූරයේ වර්ණය කහ පාට, කෂට වර්ණය, පින්වත්නි මේ කහපාටෙන් කියන්නේ මේරීම. මේ කහපාටෙන් ඉදිරිපත් කරන්නේ පූර්ණත්වේ සම්පූර්ණ භාවය. 50 අවුරුද්ද මේ පන්සලේ දැන් අපේ නායක හඳුරු වැඩ සිටිනවා මහණුන දවසේ සිට. උන්වහන්සේගේ සිවුරෙන් ලෝකයට රටට කියාපාන්නේ වෙනස. ගහේ කොළයක් කොළ පාට වූ දේ කහ පාටට හැරීමෙන් කියන්නේ මේ කහ පාටට හැරීමත් සමග ගහෙන් ගිලිහෙන බවයි. බිමට වැටෙන බවයි. ඒ නිසා කහ පාට වස්ත්‍රයෙන් කියන්නේ ගිලීම, වෙන්වීම, වෙනස් වීම. අපි ඒ නිසා මේ වර්ණය තුල උනත් තිබෙනවා ගැඹුරු පාඩමක්. උතුම් ධර්මයක් ඉදිරිපත් කරනවා. මා මතක් කරන්න කැමති ඔබ අදපටන් පුරා මාසයක් මේ චීවරය වෙනුවෙන් අපකපවන නිසා සිවුර Tamanගේ ගෙදර තැන්පත් කරලා ගෞරව දක්වන්න බලාපොරොත්තු වෙන නිසා ගෙයින් ගෙට මේ සිවුර මාරු කරමින් පන්සලට කටන පින්කම දවසට ගෙනවි තැන්පත් කරන තෙක් ගෞරව ගෞරවපහාර දක්වන්නට බලාපොරොත්තු වෙන පින්වතුනි ඔය චීවරයේ ගෙදර තැන්පත් කරගත්තාටම මදි ඒ සඳහා අප උපස්ථාන කළාටම මදි අපි මේ ධර්මයෙන් මතක් කරන කාරණාවලට ඔබේ අවධානය යොමු කරන්න ඕනේ යොමු කරලා ඔබත් භික්ෂුන් වහන්සේ තරමට නොවුනත් මේ වස්ත්‍රයෙන් ඔබ යම්කිසි පාඩමක් ඉගෙන ගන්නට ඕනේ. ඔබත් ඔබේ ඔය ඇඳුම ඡාම් භාවයට හරවා ගන්නට ඕනේ. ඒ වගේම මේ වස්ත්‍රයේ හැබඳාම එක විදිහට පවතින. මේක දි รา පත් වෙනවා. <clears throat> මේක කිලිටි භාවයටපත් වෙනවා. මගේ ජීවිතයත් ඒ වගේ කියන තත්ත්වයක ඔබ සකස් කරගන්නට ඕනේ. එසේ නැතුව තරඟකාරී විදිහට අපේ පන්සලේ කටින පින්කම අපි මේ විදිහට කරා. අපි සිවුර මේ මේ පිළිවෙලට තැම්පත් කරගත්තා. මේ වගේ මහා පෙරහැරකින් මේ සිවුර අපි වැඩම කරා කිව්වාට මදි. අපේ සිවුරේ තිබෙන අන්තර්ගතය, සිවුරෙන් දෙන දර්ශනය, සිවුරේ තිබෙන පාඩම ඔබේ ජීවිතේ ගිහියන් වන ඔබේ අඳුමටත් සහසම්බන්ධ කරගෙන අනිත්‍ය වෙනස ඉගෙන ගත්තොත් තමයි සැබෑම කටන පින්කමක් බවට පත්වන්නේ. මා මතක් කරන්න කැමැති ඒ නිසා පින්වතුනි පන්සලේ හාමුදුරුවෝ කියන්නේ හාමුදුරුවෝ දරන චීවරය කියලා කියන්නේ දායක පින්වතුන්ට ගැඹුරුම දර්ශනයක් ඉදිරිපත් කිරීමක්. පන්සලට පැමිණෙන්නේ ඇයි? පන්සල හිත නිවනට. ගෙදර සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට පුළුවන්. හැබැයි ගෙදර සනසිරිදායක ජීවිතයක් ගත කරන්න බොහෝ දෙනාට බෑ. ගෙදර බඩු මුට්ටු මිල මුදල් දීපල තිබුණට සැපවත් ජීවිත ගෙවන්නට හිතුවට හිතට සනසිල්ලක් නැහැ. සුඛෝපභෝගී ජීවිතයට වඩා වටින්නේ සනසිලිදායක ජීවිතයක් ගත කිරීම. ඒ නිසා පන්සලට ආයුතුයි. පන්සල තිබෙන්නේ හිත නිවන්නට. පන්සල තිබෙන්නේ සනසිල්ලක් ළඟා කරන්නට. එය කෙරෙන්නේ පන්සලේ හාමුදුරුවන්ගෙන්. අපේ මේ පන්සලේ නායක හාමුදුරුවෝ ඔබට ඒ වටිනා ආදර්ශය වටිනා දර්ශනය ඉදිරිපත් කරමින් කටයුතු කළ නිසා තමයි මේ පන්සලේ මීට සති කිහිපයකට ඉහතදී උන්වහන්සේට ඒ උපරිම ගෞරවය මේ පන්සල පිරී ඉතිරි යන ආකාරයට විශාල සදහැවතුන් පිරිසක් පැමිණ මැති ඇමතිවරු පැමිණ මහා ජලන්ත පින්කමක් සිදු කළේ අද දවසෙත් මේ පින්කම යෙදීම ඒ නිසා අපි ඉතාමත් අගේ කොට සලකන්නට කැමැතියි පන්සලේ හාමුදුරු කියන්නේ කවුද කියන එක අපි හොඳට කල්පනා කරන්න ඕන. පුංචි දරුවෙකුට වුණත් හාමුදුරුවෝ ගැන උගන්වනවා. දහම් පාසල් වල උගන්වනවා. අපේ පන්සලේ හාමුදුරුවෝ අපේ පන්සලේ හාමුදුරුවෝ වැඩ ඉන්නවා. අපේ පන්සලේ හාමුදුරුවෝ බොහොම කරුණාවන්තයි. අපේ පන්සලේ හාමුදුරුවෝ අපට බණ කතා කියලා දෙනවා. ඒ නිසා අපි කතා කරන්නට කැමති වෙන්නට ඕනේ පන්සලක් වුණාම ඒ පන්සල සංවර්ධනය වන්නේ ගොඩනැගිලි වලින්. ඒ ගොඩනැගිලි සංවර්ධනය කරන්නේ කවුද? දායක පින්වතුන්. හාමුදුරුවෝ එතකොට ඒට ප්‍රතිඋපකාරයක් දක්වන්නට ඕන. හාමුදුරුවෝ ගම හදන්නට ඕන. ගමේ මිනිස්සු එකතු වෙලා පන්සල හදනකොට පන්සලේ හාමුදුරුවෝ ගම හදන්නට ඕන. ගම හදනවා කියලා කියන්නේ ගමේ මිනිස්සු හැදීමයි. ඒ නිසා මේ වෙලාවේදී අපි කැමති ඔබට සිහිපත් කරන්නට වික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් ජීවිතේ වැඩි කාලයක් ගෙවලා අද මේ කරපු උතුම් සාසනික මෙහෙවර ඊටාම විශිෂ්ටයි. උන්වහන්සේගේ ජීවිතය ඊටා වටින්නේ වික්ෂුවක් වශයෙන් මෙහෙවර තුනක් කරගත යුතුයි. එකක් පැවිදි වුණ තමන්ගේ පරමාර්ථ ඉටු කරගන්නට ඕනේ. දෙක ශාසනික වශයෙන් ලොකු මෙහෙවරක් කරන්නට ඕන. ඒ වගේම ජාතික ආගමික සමාජික වශයෙන් ලොකු මෙහෙවරක් කරන්නට ඕන. මෙම පිරිවෙන් යාරාධිපති සුධර්මෝදේ මහල කොටුවේ විමල ධම්ම නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේගේ ශාසනික ජීවිතය පැවිදි ජීවිතය සැබෑවටම අර්ථවත් කරගෙන තිබෙනවා. උන්වහන්සේ සිවුරේ ගරුත්වය රැක්කා. සිවුරෙන් උන්වහන්සේ දිය යුතු පණිවිඩය මේ පන්සලේ දායකින්ට පමණක් නොවේ මාතලේ දිශාවට පමණක් නොවේ රටටම ලබා දී තිබෙනවා මල්ලති මහා විහාරයේ වැනි ඓතිහාසික මූලස්ථානයකින් උන්වහන්සේ ඒ නිසායි මේ නායක පදවියට පත් කර තිබෙන්නේ මා මතක් කරන්න කැමති පැවිදි ජීවිතයක මූලික රාමුව අපි මුලින් සිහිපත් කරා පැවිදි වන්නේ සසර දුක් නැති කරගෙන නිවන් පතක් කර ගැනීමට. ඒ නිසා අපේ නායක හාමුදුරුවෝ ඒ බව හොඳින් මතක් කරගෙන උදේ හවස බුදුන් වැඳගෙන පින් දහම් කරගෙන ඒ වගේම බණ පිරිත් අපේ දායක පින්වතුන්ට මතක් කර දෙමින් උන්වහන්සේත් ඒ ගමන් මඟ අනුගමනය කරා. ඔබ පන්සලේ හාමුදුරුවන්ට හොඳින් සැලකුවා. උන්වහන්සේට සිව්පසයෙන් සැලකුවා. ඒ සිව්පසයේ ලබාගත් හාමුදුරු නායක හාමුදුරු ඔබට සැබෑවටම අනුකම්පා කරා. වික්ෂුන් වහන්සේට දායකව උපස්ථාන කරනකොට වික්ෂුන් වහන්සේ විසින් කළ යුත්තේ දායකයාට අනුකම්පා කිරීමයි. ඒ අනුකම්පාව කොහොමද කරන්නේ? මේ දායකයෝ මා මුලින් කිව්ව විදිහට බොහොම පින්වන්තයි. වාසනාවන්ත පින්වන්ත පිරිසක්. ඒ වාසනාවන්ත පින්වන්ත පිරිසක් බවට අර්ථවත් වන්නේ පන්සල නිසා. පන්සලේ හාමුදුරුවෝ නිසා. ඔබ මේ සමාජයේ මේ විදිහට අද ජීවත් වෙන්නේ පන්සලේ හාමුදුරුවෝ නිසා. ඔබ පවට බයව පිනට නැඹුරු වුණේ පන්සලේ හාමුදුරුවෝ නිසා. ඔබ ධනට පිනට බණට යොමු වුණේ පන්සලේ හාමුදුරුවෝ නිසා. ඒ නිසා හාමුදුරුවෝ ඔබට අනුකම්පා කරා. ඔබ පවින් වැළැක්වුවා. ඔබ පින්කම් වල යෙදෙව්වා. ඒ වගේම ඔබට නිවනට මඟ පෙන්වුවා. පන්සල මා මුලින් සඳහන් කරා ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරන තැන කියලා. මල පූජා කරත්, හඳුන් කූරක් දැල්ලුවත්, පහනක් දැල්ලුවත්, සිවුරක් පෙරෙව්වත්, චෛත්‍යයක් ගොඩනැංවුවත්, බණක් කිව්වත් මේ හැම එකකම තිබෙනවා අපට යම් කිසි ඉගෙන ගන්නට පාඩමක්. ඒ නිසා ඒ සැබෑවටම අර්ථවත් කළේ පන්සලේ හාමුදුරු. මල් පූජා කරන්නේ කුමටද? අඳුන් කෝරක් දැල්වන්නේ කුමටද? මේවා මතු පිටින් බලන බැල්මට වඩා අතුලාන්තයක් තිබෙනවා. ඉතින් ඒවා පැහැදිලි කර දෙන්නේ අපේ පන්සලේ හාමුදුරු. පන්සල ඒ නිසා අමතක නොකර ඒ වගේම පන්සලේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන් වැඩ සිටියාත් අද අපට එහි ජීවමාන වන්නේ පන්සලේ හාමුදුරු. ඉතින් උන්වහන්සේට ඒකාතිකින් බැලුවම ඔබ ණයගති වෙන්නට පුළුවන්. උන්වහන්සේ ඒ තරම් ශාසනික මෙහෙවරක් කරනවා. අද අපි දන්නවා භික්ෂුන් වහන්සේලා අපි මේ වැඩ ඉන්න නායක හාමුදුරු යම් දවසක අපවත් වුණා. ඊළඟට මේ මහා සේවාව කරන්නට භික්ෂුන් වහන්සේලා වැඩ සිටිත්. එනිසා පුංචි හාමුදුරු පැවිදි කරලා උන්වහන්සේලාට බණ දහම් උගන්වන්නේ කවුද? මේ නායක හාමුදුරු වැනි හාමුදුරුවෝ. රටට විපතක් ඇති වුණාම එහි පෙරමුණ ගන්නේ කවුද? මේ නායක හාමුදුරුවෝ. ඒ නිසා භික්ෂු ජීවිතය සැබෑවටම අර්ථවත් වන්නේ භික්ෂුන් වහන්සේලා නිසා. මා මේ වෙලාවේදී ඒ නිසා නැවතත් සිහිපත් කරන්න කැමැති අද වගේ උතුම් පොහොය දවසක කටින පින්කම් ආරම්භ වන පොහොය දවසක බොහෝ දෙනාගේ අවධානය යොමු වන මේ බුද්ධ චීවරය සිවුර පිළිබඳව ඔබ මතු පිටින් පින්කම් පැත්තෙන්ම නොබල මේ සිවුර සකස් කරන පිළිවෙල වික්ෂුන් වහන්සේලා මේ සිවුර ප්‍රයෝජනට ගන්නා ආකාරය පිළිබඳව ඒ වගේම මෙහි වර්ණය පිළිබඳව මේ හැම කාරණයක් පිළිබඳව එකිනෙකින් එක එක කාරණිය වෙන වෙනම සලකා බලලා ඔබත් යමක් ඉගෙන ගන්න තුන. ඒ ඉගෙනගෙන මූලික වශයෙන්ම ඔබ ඡාම් මැඳුමකට හුරු වෙනවා නම් ඒක බොහොම වටිනවා. ඒ වගේම මේ හැම දෙයක්ම මොනතරම් විසිතුරු වුණත් මේ දේ වෙනස් වීමටපත් වෙනවා කියනක ඔබ කල්පනා කරනවා නම් ඔබට ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ලොකු දක්මක් ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා පන්සල තිබෙන්නේ පහන් සංවේගය උපදවා ගැනීමටයි. පහන් කියන්නේ ධර්මදේශනා ආදී තුලින් අපේ පින්වතුන්ට යම්කිසි යථාර්ථයක් අවබෝධ වුණාම සතුටටපත් වීම තමයි ඒ පහන් නැත්නම් ප්‍රසන්නතාවය. සංවේගය කියන්නේ මේ ලෝකයේ වෙනස පිළිබඳව අවබෝධයක් අනිත්‍ය පිළිබඳව අවබෝධයක් ඇතිවීම තමයි සංවේගය කියන්නේ. එනිසා මේ උදාර සංකල්පයට ඔබේ සිත යොමු කරගන්නට මේ චීවරය පිළිබඳව මාතල කෙටි ධර්මානුශාසනය උපයෝගී කරගෙන ඔබේ මෙලව ජීවිතයත් පරලෝ ජීවිතයත් අර්ථවත් කරගන්නා ලෙස මා කරුණාවෙන් ශීපත් කරනවා දායක පින්වතුන්ට පුණ්‍යානුමෝදනාවට පෙර අපේ ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක මහතුන්ට ඒ ධර්මදේශනාවේ දායකත්වයක් මතක් කිරීමට මුලින් අවස්ථාව ලබා දෙනවා. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ප්‍රාර්ථනා කරන උතුම් නිවන් සුව හැම දිනාටම සාක්ෂාත් වේවා කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සත්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ වනසු කිනට උතුම් නිවන් සම්පත් ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා දැන් අද මාතලේ කොටුවේ ගෙදර සුධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට ලෝකවාසී ජනතාවගේ පහන් සංවේගය උදෙසා ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ පොළොන්නරුව සලස්මස්ථානාධිපති ශාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජනීය වෙනරුවේ උපාලි මහා ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට අපේ අනුනායක ස්වාමීන් වහන්සේට මහා ස්වාමීන් වහන්සේට නිරුක් නිරෝගී සුවය සමග චිරජීවනය ප්‍රාර්ථනා කරමු. දැන් ධර්මදේශනාවේ කටයුතු නිමාවටපත් වෙනවා. අපි තව ස්වල්ප වේලාවකින් තව විනාඩි කිහිපයකින් බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාව ගෙනෙන්නට මේ දම්ස්වහා මණ්ඩපයේ සිට තව විනාඩි 5කින් පමණ නැවත කොටුවේකදර සුධර්මෝදේ පිරියන් විහාරස්ථානයේ සිට අපේ ශාල්ක පින්නතුන් හමු වේ බලාපොරොත්තු වෙන අපි මයික්‍රොෆෝනියම් කරනවා ප්‍රධාන සම්මතා මැදිරියට. බොහොමස්තුතියි පින්නකුන්. වපුරුපසලසක පොහොතා අපේ ධර්මානුශාසනා විසුරුවහරින් ලැබී මාතලේ කොටුවේ ගෙදර සුධර්මෝදේ පිරිවෙන් විහාරස්ථානයේ සිට